යහපතක්ම වේවා ඔබට රටට ගුරුවදන් සිසුමුවෙන් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහන ආරම්භන්නට අදත් අපට අවසර. වැඩසටහන ඔබ වෙතට ගෙනෙන වැඩසටහනිය ඔබාස කරන වදන් කියන මම ශෙහන්. ඉතින් ඔබ සියලුම දෙනාට ආයුබෝවන්. අදත් සදහම් සාකච්ඡාවට දම් දෙසුමට සදහම් අසුනට අප වැඩම කරන්නට ඊ타ත්ම ගෞරවයෙන් ආරාධනා කළා නම කියන්නට අවසරයි කල්යාණ මිත්‍ර පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනී සුදස්සී ස්වාමින්වන් වහන්සේ අපේ හම්දුරුවනේ ඊ타ත්ම ගෞරවයෙන් පළමු කොටම මුල් කොටගෙන ඔබ වහන්සේගේ පාද නමස්කාර පූර්කව සාදුනාද හදවතින් නංවා මැදිරි පරිසරයට ඔබ වහන්සේව පිළිගන්නවා ඒ වගේමයි මේ වැඩසටහන මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සත්ජන සමාජයක් නිතර හිතන පතන සියස මාධ්‍යජාලයේ ගරු සභාපති තැන්පත් ආචාර්ය පී.කේ.යු. අධිකාරම් මැතිතුමන් එම මැතිනිය කාන්ති අධිකාරම් මැතිනිය සඳරුවන් අධිකාරම් මැතිතුමන් ප්‍රමුඛ කොටගත් සමස්ත කාර්ය මණ්ඩලයවත් අපේ තාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඔවුන්ගේ ආශිර්වාද අවවාද තමයි අපට නිරන්තරයෙන් මේ වැඩසටහන දිගින් දිගටම ගෙනෙන වැඩසටහනක් ලෙසට පටිගත කරන්නට හැකියාව ලැබෙන්නේ. ඒ වගේමයි මේ වැඩසටහන විකාශය වූ තැන සිට සියස්ස මාධ්‍ය ජාලයෙන් අරබන දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් අපේ ස්වාමින්දයන් වහන්සේට දුරකතන ඇමතුම් දී පවා ධර්මදේශනා වැඩසටහන් වලදී පවා වැඩසටහනට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන බවට සඳහන් කළා අපේ හඳුරන් වහන්සේ අද වැඩසටහන ආරම්භයේදීම සිහිපත් කළා ඊටාම සතුටුයි ශෙහන් මේ වැඩසටහන ආදරෙන් බාරගෙන හැදෙන්න බලාගෙන ඉන්න සමාජයේ පිරිසක් ඉන්නා බවට උන්වහන්සේ අපට පැවසුවා ඉතින් ඒ කාරණාව හදවතින්ම සතුටක් ලෙසට දරාගෙන හාමුදුරුවනේ සූදානම් අදත් දහම් සාකච්ඡාව ආරම්භ කරන්නට. හාමුදුරුවනේ රට මේ වෙනකොට අරගලය කියන වචනයට එහෙම නැතිනම් නොසන්සුන් තැනකට යන්න හදන අවස්ථාවකට මුල පිරিলা. හම්දුරනේ හේතුව හොයාගෙන ගියාම මට හිතුණා රට නායකයින්ට දේශපාලකයින්ට මහජනතාව රැවටිලා හාමුදුරනේ එහෙම අපිව කවුරු හරි රැවට්ටුවා කිව්වම අපිට හරියට කේන්ති යනවා. සමහර වෙලාවට අපිට අපි ගැනම දුක හිතෙනවා. හාමුදුරුවනේ ඒත් මට එක කාරණාවකට හරි සතුටු හිතුණා. ඔබ වහන්සේ තමයි යෝජනා කළේ මේ වගේ වැඩසටහනක් පටන් අරගෙන රේරුකානේ චන්දවිමල අපේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පොතේ තියෙන වංචක ධර්ම ගැන කතා කරමු කියලා. මට වේලාවකට හිතෙනවා ඔබ වහන්සේ රට යන පැතිකඩ අපි යන්න ඕන පාර හරි පාර හොඳ පාර කලින් දැක්කද කියලා. එහෙම කියන්න හේතුව රටක නායකයින්ට දේශපාලකයින්ට දර්ශනයකට රැවටුනහම අපිට මෙච්චර කේන්තියක් එනවා නම් මොහොතක් හිතන්න පින්කම් කියලා කරන ගොඩක් වැඩවලින් අපි කරන හොඳ කියලා හිතාගෙන කරන වැඩවලින් අපි අපිටම රැවටුණා කියලා අපිට තේරුණු දවසට කොයිතරම් දුකක් අපේ හිතට දැනෙයිද? කොයිතරම් කේන්තියක් ආවේගයක් විටක අපිට එයිද? අපේ හාමුදුරුවනි, ඒ අතින් මේ වැඩසටහන කෙතරම් දුරට අපිට වැදගත් වේවිද? ඉතින් අදත් අපි කතා කරන්නට සූදානම් වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන මේ ග්‍රන්ථයේ තිබෙන කරුණු කාරණා. හාමුදුරුවනේ ලෝභය ගැන ලෝභ නැතුව කතා කරලා අපි අවසන් කළා. අද ඔබ වහන්සේට කියලා පැහැදිලි කරගන්න අපට අවශ්‍ය කරන කොටස තමයි ද්වේෂය. මං හිතන්නේ සමහර විට සමහර දේවල් එක්ක ඔබට තාම තරහක් ඇති. ඔබ ඔබත් එක්ක ගැටෙනවා ඇති. හාමුදුරුවනි, කේන්ති එක සාමාන්‍ය දෙයක්. හැබැයි මනුස්ස ගතියක්. නමුත් මේ කේන්තිය අපි ද්වේෂය විදිහට දහම යඳුරගන්නේ කොහොමද? අපි එතනින් ආරම්භ කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සහන් මහත්මයා අද අපේ අපේ සාකච්ඡාවේ තව අලුත් පරිච්ඡේදයක් මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ සියලුම ප්‍රතජන සත්වයින් නිරන්තරයෙන් කටයුතු කරන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන්ට නතු වෙලා. ඒ කියන්නේ උත්සාහයෙන් කුසල් සිතක් ජනිත කළොත් හැරෙන්න සිහිබුද්ධියෙන් කුසල් සිත්වලට කුසලයකට පෙළඹුණොත් හැරෙන්න දෛනික ජීවිතේ නිතැතින්ම ක්‍රියාත්මක වෙන්නේ අකුසල් සිත්. ඒවා රළු වෙන්නට පුළුවන්, සූක්ෂම වෙන්නට පුළුවන්. ඉතින් අකුසල් හැටියට මිනිසුන් පොදුවේ හඳුනාගත්තු රළු ස්වභාවයන් ටිකක් තියෙනවා. ඒවා කාටත් පොදුවේ වැටහෙනවා. නමුත් සූක්ෂම විදිහට ඒ ලෝභ ද්වේෂ මෝහ අපේ සිත්වල ඇති වෙන ආකාරය තමයි හඳුනා ගැනීම දුෂ්කර වෙන්නේ. ඉතින් අපි පසුගිය සති ගණනාවක් කතා කළා අතිපූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවල මහානායක ස්වාමීන් වහන්සේගේ මේ වංචක ධර්ම පොත ඇසුරු කරගෙන ලෝභය විවිධ ස්වરૂප වලින් අර මහ ජනතාව හඳුනාගෙන ඉන්න රළු ස්වභාවයට අමතරව ඉතා සූක්ෂම විවිධ ස්වરૂපයන්ගෙන් අපේ මනසේ වංචනික ආකාරයෙන් පහළ වෙන විදිහ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අකුසල මූලයන්ගේ දෙවන අකුසල මූලය ද්වේෂය කොහොමද රළු විදිහට පහළ වෙන එක අපි කාටත් වැටහෙනවා. නමුත් සූක්ෂම විදිහට අපේ සිතට වංචා කරමින් කොහොමද පහළ වෙන්නේ කියලා. ඉතින් ශහන් මහත්තයා කිව්වා වගේ අර තවත් කෙනෙකුට අපි රැවටුණන් පස්සේ අපිට යම් ආවේගයක් එනවා. ඒතනත්තත් එක්ක අපිට තරහක් එනවා. අපිව රැවට්ටුවා කියලා. ඉතින් ඇත්තටම අපි අපිට රැවටිලා ඉන්නේ කියලා දැනුණහම ශහන් මහතා කිව්වා වගේ සමහර වෙලාවට දුක හිතෙනවා සමහරලාට තමන් එක්කම තරහ එන අවස්ථාවලුත් තියෙනවා. එතකොට එතකොට ප්‍රශ්න දෙකක් ඇති කරගන්නවා. වැරදිච්ච තැන එකක් ඊට පස්සේ අපි වැරදුණු එකට කෝප වෙලා තව ප්‍රශ්නයක් ඇති කරනවා. දැන් රටේ වෙන්නේත් ඇත්තටම ඒකනේ. රටේ යම්කිසි අර්බුදයක් තියෙනවා. ඒක අපි කාටත් පෙනෙනවා. එතකොට ඒ අර්බුදයත් එක්කලා අපි කෝප වෙලා වේගකාරී වෙනකොට ප්‍රශ්නය දෙතුන් ගුණෙන් වර්ධනය වෙන්නට හේතු වෙනවා. ඉතින් ඒව අපිට ධර්මානුකූලව දකින්න පුළුවන් නම් අපිට තමන් තමන්ට රැවටෙන්නේ නැතුව තමන් ලෝකෙට රැවටෙන්නේ නැතුව කටයුතු කරන්න ලොකු දැක්මක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි මේ කරන වැඩසටහන විශේෂයෙන් අන් අයට පමණක් නෙමෙයි අපි සජ්ජන සංවිධානයේහිත් ඒ වගේම සියස මාධ්‍ය නාලිකාවෙත් අපි නිතර කතා කරන්නේ අපි හැදිලා ඉන්නේ නුඹලා හැදෙන්නට කියලා කාරණයක් විතරක් නෙමෙයි අපි මේ කියන්නේ අපිත් හැදෙන්නට උත්සාහ කරමින් අපේ දුර්වලකම් දකිමින් අපි සකසා ගනිමින් යන ගමනේදී ඒ අපේ අත්දැකීම් තුලින් අන් අයටත් යමක් ඉගෙන ගන්නට අන් අයටත් තම තමන්ගේ අඩුපාඩු සකස ගන්නට කාරුණිකව මඟ පෙන්වීමකුයි අපි මේ හැම අවස්ථාවකම කරන්නේ. ඒ නිසා ශයන් මහත්තයා පහුගිය සතියක ඇහුවනේ ඔබ වහන්සේ වංචක ධර්ම වලින් වැළකීලා දෙන්නේ කියලා. ඉතින් එතනදිත් අපි සිහිපත් කළේ එකයි අපි වංචක ධර්ම වලින් ਸਰව සම්පූර්ණයෙන් වැළකීලා ඉන්නවා කියලා අපිට ප්‍රතිඥා දෙන්න බෑ. මොකද ප්‍රතඥන භික්ෂුවක් හැටියට ඕනෑම අවස්ථාවක ඒ දුර්වල මනෝභාවයන් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒවා හඳුනාගන්නේ කොහොමද? ඒවන් වළකින්නේ කොහොමද කියලා අපි යම් ප්‍රයත්නයක් දරනවා වගේම අන් අයටත් අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ මඟ පෙන්වීමයි මේ කරන්නේ. එතකොට අද අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ ද්වේෂය. එතකොට මහානායක හාමුදුරුව වංචක ධර්ම පොතේ ශයන් මහත්තයා ද්වේෂය සතර ආකාරයකින් පැහැදිලි කරනවා. රෞද්‍ර ස්වභාවය ගන්නා ද්වේෂය, භය ස්වභාවය ගන්නා ද්වේෂය, ප්‍රතික්කුල ස්වභාවය ගන්නා ද්වේෂය, ශෝක ස්වභාවය ගන්නා ද්වේෂයයි ද්වේෂය සතරාකාර වේ. එය අනේක වශයෙන් 15 සත්වයන් රවටන්නේ. එතකොට දැන් ශාමහත ද්වේෂය කියලා කිව්වහම හුඟක් දෙනෙක් හඳුනා ගන්නට පුරුදු වෙලා තියෙන්නේ තරහ ඇවිත් මනස රළු විදිහට ප්‍රතික්‍රියා දක්වන ආකාරය. ඒ කියන්නේ පොදුවේ ගත්තාම ද්වේෂය කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය. අරමුණට විරුද්ධ වෙන ගතිය තමයි ද්වේෂයේ මූලික ලක්ෂණය. ඒක රළු විදිහට මතුවෙනකොට තමයි අර ආවේගකාරී ස්වභාවයෙන් එනකොට මිනිසුන්ට ඒක දැනෙනවා. හැබැයි සමහර අවස්ථා අපි ඒ ද්වේෂයයි කියලා හඳුනාගෙනවත් නැහැ. දැන් නායක හඳුර එහෙම පැති කීපයක් කියනවා මේ රෞද්‍ර ස්වභාවයෙන් ඇති වෙන ද්වේෂය වගේම භය ස්වභාවයෙන්ුත් එතන භය කියන්නේ द्वේෂයේම එක්තරා ස්වરૂපයක්. දැන් අපි හිතමු හස්තියෙක් අපි පසුපස ඉලවගෙන આવොත් අපි බියපත් වෙනවා. හපා කන රෞද්‍ර සුනකෙක් අපි පසුපස එලවගෙන આવොත් හපා කන්නට අපි බියපත් වෙනවා. ඊළඟට විසගෝර සර්පෙක් දෂ්ට කරන්නට සූදානම් වුණොත් අපි බියපත් වෙනවා. ඒතකොට මේ බිය වෙනවා කියන්නේ මොකක්ද? අර අරමුණට මම කැමති නැහැ. ඒ අරමුණ සමග ගැටෙනවා. ඒ අරමුණ ප්‍රතික්ෂේප කරනවා. අර අසරණ වීම හින්දා අපේ හාමුදුරුවනේ කරගන්න දෙයක් නැතුව යනවා. දෙයක් නැහැ. දැන් දැන් රළු විදිහට අපිට පේන්නේ අරමුණ මැඩ පවත්වන්නට පුළුවන් වගේ හැඟීමක් අපි තුල තියෙනවනම් එතනදී තමයි මැඩ පැවැත්වීම් ස්වරූපයෙන් ද්වේෂය ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතමු දැන් තමන්ගේ දරුවා යම් වරදක් කරනවා, සේවකයෙක් යම් වරදක් කරනවා නම්. එතකොට සමහරලාට අමුසැමියන් අතර ඔවුනෝන්ගේ වරද දකින්නවා නම්. ඒ වගේ අර තමන්ට පාලනය කරන්න පුළුවන්, තමන්ට යට කරන්න පුළුවන්, තමන්ගේ ආධිපත්‍ය මත පවතින කාරණා සම්බන්ධව අපට පෙනෙනවා නම් වැරද්දක් වෙනවා. ඒ ඇති වෙන ගැටුම අර රළු ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක තමයි කෝපය, ద్వේෂය, ආවේගය ආදී වශයෙන් අපි හඳුනගන්නේ. හැබැයි දැන් අර අපි මුලින් කිව්වා වගේ අරමුණ අපට වඩා ප්‍රබල නම් දැන් හස්තියෙක් අපි පසුපස එනකොට ඒ අරමුණ අපට වඩා ප්‍රබලයි. පාලනය කරන්නම බෑ. පාලනය කරන්න අමාරුයි. එතකොට හපා කන සුනකෙක් පැන්නොත් දෂ්ට කරන සර්පෙක් හමු වුණොත් එතකොට අරමුණ වඩා ප්‍රබල වුණු තැනදී ප්‍රබල නොවෙන්න පුළුවන්. නමුත් තමන්ගේ මනසට හැඟෙනවා ප්‍රබලයි කියලා. ඒ බඳු අවස්ථාවකදී ඒ අරමුණ ප්‍රතික්ෂේප කරනෝ අරමුණෙහි ගැටෙනවා ගැටුණා වුණාට එය අභිබෝයාමේ ශක්තියක් අපට නැහැ. ඒ අවස්ථාවේදී අපි අරමුණෙන් පලා යන ස්වභාවය තමයි ඇති වෙන්නේ. අරමුණ දුර්වලයි කියලා දැනෙනවා නම් අරමුණ අභිබවා යන්නට අපි වෑයම් කරනවා අරමුණ වඩා ප්‍රබලයි කියලා දැනෙනවා අරමුණෙන් බැහැර වෙන්නට අපි වෑයම් කරනවා ඒ අරමුණෙන් බැහැර වෙන්නට වෑයම් කරන අවස්ථාව තමයි බය හැටියට අපේ මනසේ මතුවෙන්නේ ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ප්‍රතිකූල ස්වභාවයෙන් මේ द्वේෂය මතුවෙන ප්‍රතිකූල කියලා කියන්නේ අර අර විදිහට අරමුණ අභිබවා යාමේ අවශ්‍යතාවයකුත් නැහැ ඒ වගේම අරමුණට තැති ගන්න ගතියකුත් නැහැ. හැබැයි අරමුණ සමග ජීවත් වෙන්න අරමුණත් එක්ක පෑහෙන්න කැමති නැති ගතියක් ඇති ඒක තමයි පිළිකුල ස්වභාවයෙන් ඇති වෙන. ඒ කියන්නේ ඒ අරමුණ නිකන් මට තරම් වටින්නේ නැහැ. එහෙම නැත්නම් මගේ ඉන්ද්‍රියන්ට එක්තරා ජුගුප්සා ගතියක් ඇති වෙනවා. මට ඒක දරන්න අමාරුයි. එතකොට එතනදී ඇති වෙන එක්තරා හැකිලෙන ස්වභාවයක්. කහු බහින්න හදනවා අපි හැමදෙන්නේ. පසුබසින්න හදනවා අරමුණ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කිරීම එක්තරා හැකිලෙන ආකාරයකින් නුරුස්නා ආකාරයකින් තමයි ඇති එතකොට ඒක අර බියපත් වෙලා පලා යන ස්වභාවයකුත් නෙමෙයි. හැබැයි එතන පලා යන්නට යම් ප්‍රමාණයකින් උත්සාහයක් ගන්නවා. සමහර විට පලා යන්නටත් පුළුවන්. සමහරට අරමුණ තමන්ගෙන් බැහැර කරන්නත් පුළුවන්. ඔය ඔය දෙකෙන් කොයි ක්‍රමෙන් හරි අරමුණ ඉවත් කරන්න උත්සාහ කරනවා. නමුත් අර විදිහට රළු ස්වභාවයක් එතන ගන්නෙ නැහැ. අන්න ඒ බඳු තත්ත්වයක් තමයි පිළිකුල කියලා හඳුන්වන්නේ. එතකොට අර ඉන්ද්‍රයන්ට දැනෙන ප්‍රියශීලී බව නැහැ අරමුණත් එක්කම. එහෙම එහෙම කිව්වොත් ඒක වඩා පැහැදිලියි. ඒ කියන්නේ ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප නැහැ ඒ ආරම්භන. එතකොට ඇති වෙන ගැටීම බොහොම සියුම්. ඒ සියුම් ගැටීම තමයි පටික්කුල ස්වභාවයෙන් ඇති වෙන්නේ. ඊළඟට දැන් මේ පටික්කුල ස්වභාවයෙන් ඇති වෙන මේ මේ ද්වේෂය හරි සියුම් විදිහට අපේ මනසට වංචා කරන්න පුළුවන් අපි ඉදිරියේදී ඒවා ගැන කතා කරනවා මොකද දැන් අපට අපි ඉගෙනගෙන තියෙනවා බෞද්ධයින් හැටියට භාවනා ක්‍රම අතර තියෙනවා පිළිකුල් භාවනාව කියලා. එතකොට ඒ මේ පටික්කුල සංඥාව යම් ප්‍රමාණයකින් අපි උපකාර කරගන්නෝ අපේ මනසේ පවතින රළු ද්වේෂය බරපතල ඇල්ම පාලනය කරන්න. එතකොට නමුත් ඒක ප්‍රඥාවෙන් අපි පරිහරණය නොකළොත් ඊට පස්සේ ඒක කෙලින්ම අර පිළිකුලකින් හැකිලන ස්වභාවයට සූක්ෂම ද්වේෂය පැත්තට යන්න පුළුවන් ප්‍රඥාවෙන් හඳුනා ගන්න. අපේ හඳුනේ මේ තරමක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න. අර දැන් අපි අර ළමා කතන්දරයකදී අහන්නේ අර මිදි වැලක් ළඟට ගිය නරියා. මිදි කන්න බැරි වුණානේ. ඊට පස්සේ කියරන්නේ මිදි ඇඹුලයි, පිටයි කන්න බෑ කිය කිය. ඒතර එවැනි තත්ත්වයක්ද මේ පැහැදිලි වෙන්නේ. එවැනි තත්ත්වයක් නෙමෙයි. දැන් එතනදී ඇති වෙන්නේ Tamanගේ බැරිකම වසා ගන්නට උත්සාහ එතකොට එතනදී තියෙන්නේ එක්තරා විදිහකින් මායා මායාව මායාව කියලා දැන් කපටිකම සහ මායාව කියලා දුර්ගුණ දෙකක් තියෙනවනේ. කපටියා උත්සාහ කරන්නේ Taman ළඟ නැති ಗುಣ පෙන්වන්න. මායාව කියලා කියන්නේ තියෙන දුර්වලකම වහගන්න උත්සාහ කරනවා. එතකොට එතන නරියා සහ නිදි වැලේ කතන්දරේ එන්නේ අර නරියාගේ මායාකාරී ගතිය. ඒ කියන්නේ තමන්ගේ දුර්වලකම එතන වෙනත් ආකාරයකින් වහගන්න තමන්ගේ යම් ගුණයක් හැටියට පෙන්වන්න උත්සාහ එතකොට දැන් මේ පටික්කුලයේදී ඇති වෙන්නේ එහෙම ස්වභාවයක් නෙමෙයි. එතනදී සම්පූර්ණයෙන්ම අර තමන්ට මේ ප්‍රිය නැති ගතියම ඒ කියන්නේ ප්‍රිය ප්‍රිය නැති නිසා තමයි Taman ඒකෙන් බැහැර වෙන්න උත්සාහ කරන්නේ. දැන් අර පටික්කුල මානසිකාරයේදී පිළිකුල් භාවනාව කරනකොට අපි උත්සාහ කරන්නේ ඇත්තටම ඒ දුර්වල ගති තියෙන දෙයකටනේ අපි ඇලෙන්නේ. එහෙමයි. දැන් දැන් ඇලුම් කරන්නේ අපි හිතමු උදාහරණයක් හැටියට ගත්තොත් දැන් යම්කිසි තරුණයෙක් තරුණියක් එකට ගොඩාක් ඇලුම් කරනවා. එතකොට මව්පියන්ට ඕනකම තියෙනවා අර තරුණියගෙන් තියෙන දැඩි ඇල්ම මේ තරුණයා තුළ අයින් කරන්න. එහෙම නැත්නම් තරුණයෙක් තරුණියක් පිළිබඳව හෝ තරුණෙක් තරුණියක් පිළිබඳව තරුණයක් පිළිබඳව හෝ ওই දෙපැත්තෙන් කොයි පැත්තට වුණත් වෙන්නට පුළුවන්. එතකොට ඒ ඇති වෙනකොට මව්පියෝ අර අනිත් කෙනාගේ තියෙන දොස් මතු කර කර පෙන්නනවා. එතකොට මොකද මේ දරුවගේ අර දැඩි බන්ධනය ඒක ඒ බැඳීම සුදුසු නැහැ කියලා පෙනෙනවා. පෙනෙනකොට අර අඩුපාඩු ටික මතු කර කර මතු කර කර පෙන්නනවා. එහෙම පෙන්නකොට අර දැඩි බැඳීම වෙනකොට මුලින් ඒවා පිළිගන්නේ නැහැ. හැබැයි අර දැඩි බැඳීම වෙනකොට පොඩ්ඩක් ඒක ලිහිල් කරගන්න අර අඩුපාඩු කියනකොට ඒක හේතු වෙනවා. එතකොට දැන් නරියා කරන වැඩේ නෙමෙයි එතන කරන්නේ. ඊට වඩා වෙනස් දෙයක්. මොකද ඇත්තටම අර තියෙන යම්කිසි ඉන්ද්‍රයන්ට උත්තේජනය ඇති කරන ප්‍රියශීලී ගතියක් එක්කයි අර තරුණයා තරුණියට හෝ තරුණිය තරුණයාට හෝ බැඳෙන්නේ. හැබැයි ඒ වගේම දුර්වල කරන ඒ ඒ චරිතවල තියෙනවා. එතකොට අර මව්පියන් අර අර බන්ධනේ කඩන්න ඕන නම් උත්සාහ කරන්නේ අර දුර්වලකම් ටික මතු කරලා පෙන්නන එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට යම්කිසි අරමුණක පවතින ඉන්ද්‍රියන් උත්තේජනය කරන ප්‍රියශීලී ගතිය නැවත නැවත අපි මතු කර කර දකින්න ගත්තොත් එතනදී අපේ මනසේ කාමච්ඡන්දය, කාමතණ්හාව, කාමරාගය, තෘෂ්ණාව, ලෝභය ඒවමයි වැඩෙන්නේ. හැබැයි ඒ අතරතුරේ ඒකේ තියෙන දුර්වල පැති, ඒකේ තියෙන ආදීනවය, ඒකේ තියෙන මේ යම්කිසි පටික්කුල ස්වභාවය අපිට මතු කර කර දකින්න පුළුවන් නම් හැබැයි ඒ දකින්නේ අර නරියා දැක්කා වගේ නිකන් තමන්ගේ වැරද්ද වහගන්න නෙමෙයි. ඇත්තටම මේ අරමුණු වල තියෙන දුර්වලකම් ටික තමයි මතු කර කර දකින්නේ. එහෙම දකිනකොට අපට අර පිළිබඳව තියෙන අර දැඩි බන්ධනය දුරු කරගන්න පුළුවන්. ඒක ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවක්. හැබැයි ඥාන සංප්‍රයුක්ත බවින් තොරව අපි අර දුර්වලකම් දකින්න ගියොත් එතන සූක්ෂම ද්වේෂය ඇති වෙන්න පුළුවන්. අන්න ඒ කාරණේ මට මෙතනදී අවධාරණය කරන්න ඕනේ. දැන් පටික්කුල සංඥාව භාවනාවක් හැටියටත් ප්‍රගුණ කරනවා. මෙතන නායක හඳුර සිහිපත් කරනවා පටික්කුල ස්වභාවය ද්වේෂයේ එක්තරා ස්වરૂපයක් කියලා. එතකොට මේ කාරණේ මුලදීම අපි ලෙහා ගත්තේ නැත්නම් මේක කතා කරගෙන යනකොට ශ්‍රාවකෙන්ට යම් කිසි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. එතනින් යට අපි හඳුනන ඊට පස්සේ මේක ගැන තේරෙන්නෙම නැතු යනවා. තේරෙන්නෙම නැතු යනවනේ. ඒ කියන්නේ එහෙමනම් අපි පටික්කුල භාවනාව හැටියට ද්වේෂයද වඩන්නේ. නෑ ද්වේෂය නෙවෙයි. එතනදී ඇත්තටම අපි ප්‍රඥාවයි මතු කරන්නේ. එතකොට මේ ප්‍රඥාව මතු කරන්න අපට සති සම්පජඤ්ඤයෙන් යුක්තව බැලුවේ නැතිනම් යම් කිසි කෙනෙකුට පටික්කුල භාවනාවේදී මේ කියන ද්වේෂය මතු වෙන්න පුළුවන්. නොදැනුවත්වම ඉතින් ඒ නිසා ද්වේෂයේ ස්වરૂපයක් වූ පටික්කුලය වෙනම කාරණයක්. සති සම්පජඤ්ඤයෙන් යුක්තව සංස්කාර ධර්මයන්හි පවතින පටික්කුල ස්වභාවය සිහිනුවණින් දැකීම ඒක වෙනම කාරණයක්. එතන ඇති වෙන්නේ ප්‍රඥාවයි. මෙතන ඇති වෙන්නේ සූක්ෂම ද්වේෂයයි. එතකොට ප්‍රඥාවෙන් යමක දුර්වලකම දැකීම එකක් ප්‍රතික්ෂේප කරමින් ද්වේෂමූලිකව යමක දුර්වලකම දැකීම තවත් කාරණයක්. මේ දෙක ඊටාම් පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. ඊළඟට නායක හම්දුර පැහැදිලි කරනවා ශෝකයේ ස්වභාවයෙන්ුත් ද්වේෂය පහළ වෙනවා. දැන් සහන් මහත්තයා අපි ශෝකය ඇති වෙනකොට හුඟක් දෙනාට හිතා ගන්නවත් බෑ එතන මතුවෙන්නේ ද්වේෂයයි කියලා. දැන් තමන්ගේ මව, පියා, බිරිඳ, සැමියා, දරුවා ආදරණීය කෙනෙක් මිය ගියාම අපේ මනසේ ඇතිවෙන ශෝකය අපිට හිතෙන්නේ ඒක අපේ ගුණයක් වගේ. හම්දුනේ අර අවංකම දුකක් විදිහට අවංකකම වගේ කියන්නේ මට මෙච්චර උදව් කළා ඉතින් එච්චර එහෙම කරපු මනුස්සයා මැරුණන් පස්සේ මට නිකන් ගහක් ගලක් වගේ ඉන්න පුළුවන්ද හිත උණු වෙන්නේ නැතුව දුක හිතෙන්නේ නැද්ද එතකොට දැන් සමහරුන්ට ඒ කෙනෙක් මිය ගියාම දුක පාලනය කරගන්න ශෝකය පාලනය කරගන්න බැරි වෙන්නත් එක හේතුවක් තමයි එයා ඒ දුර්වලකම එයාගේ ගුණයක් හැටියට දකින්න උත්සාහ කරනවා එතකොට අනිත් අය ඉදිරියේ පෙන්වන්න ඕන වෙනවා එක්තරා ප්‍රතිරූපයක් ගොඩනගන්න ඕන වෙනවා මම හරීම සංවේදී කෙනෙක් මම හරියට එයාට ආදරය කළා ඒ නිසා මට දරා ගන්න බෑ මේක. මමත් ඒ මැත්තේ මැරෙයිද දන්නේ. එතකොට අන්න එහෙම එයාට ඕන වෙනවා තමන් හරිම සංවේදී චරිතයක් කියලා පෙන්වන්න. එතකොට නමුත් ඒ තුල ඔහුට හෝ ඇයට දැනෙන්නේ නෑ මොකද්ද මේ වෙන්නේ? තමන්ගේ මනස තුල මේ සූක්ෂම ද්වේෂයයි මතුවෙන්නේ කියන එක. එතකොට මේ ශෝකයේ හැටියට මතුවෙන්නේ දැන් අපි මුලින් කිව්වා රළු ස්වභාවයෙන් මතුවෙන්න පුළුවන්. ඊළඟට ඒ වගේම සමහර අවස්ථාවල පටිකුල ස්වභාවයෙන් මතුවෙන්න පුළුවන් බිය ස්වභාවයෙන් මතුවෙන්න පුළුවන් මෙතනදි මතුවෙන්නේ යමක් සිද්ධ වුණා ඒකට මම කැමති නෑ හැබැයි මට ඒක ලෝක ධර්මතාවට අනුව නැවත පරිවර්තනය කරන්න බෑ සිද්ධ වුණු දෙයට මම කැමති නැහැ. ආදරණීය පුද්ගලයා මිය ගියාට මම කැමති නැහැ. හැබැයි මම කැමති නැති වුණාට ඒක ලෝක ධර්මයට අනුව මට නැවත වෙනස් කිරීමේ පරිවර්තනය කිරීමේ හැකියාවක් නැහැ. එතකොට මනස තුළින් මතුවෙන ප්‍රතික්ෂේප කිරීම තමයි සොටු කඳුළු හැටියට දෝරේ ගලන්නේ. ඒක තමයි ශෝකය කියලා කියන්නේ. එතකොට මේ ද්වේෂය, මේ කියන්නේ අරමුණ සමග ගැටෙන, අරමුණ ප්‍රතික්ෂේප කරන ද්වේෂය ඊටාම සූක්ෂම විදිහට මේ ක්‍රම හතරකින් ඇති වෙන්න පුළුවන්. ගොඩක් දෙනා මේකේ රෞද්‍ර ස්වභාවයෙන් ඇතිවෙන එක විතරයි ද්වේෂය හැටියට හඳුනාගෙන ඉන්නේ. නමුත් ඊට අමතරව භීතිය හැටියට, ශෝකය හැටියට, පිළිකුල හැටියට ද්වේෂය මතුවෙන්නට පුළුවන් කියන එක මහානායක හඳුරෝ මූලිකව මේ වංචක ධර්ම කතාවට යන්න කලින් මේ ද්වේෂය හතර ආකාරයකින් මතුවෙනවායි කියන එක නායක හඳුරෝ මෙහිදී පැහැදිලි කරා. හොඳයි අපේ හාමුදුරන් වහන්සේ හරි අපූර්වට මනාවට පැහැදිලි කළා. දේශය කියන්නේ අපි හිතනවා ඉස්සරහට ගිහිල්ලා බැනගන්න එක, ගහගන්න එක, තරහව අරගෙන කේන්තියෙන් කෑ ගහන එක කියලා. හැබැයි අද අපේ හඳුරන් වහන්සේ දහමට අනුව රේරුකාණී අපේ චන්දවිමල නායක ස්වාමින්දයන් වහන්සේ පැහැදිලි කරන පොතපතේ සඳහන් වෙන අන්දමට කියනවා විටක පිළිකුල් කරන්නෙත් විටක දුකක් විදිහට එළියට එන්නෙත් තවත් විදිහකට අපි කතා කළොත් කේන්තියක් විදිහට එළියට එන්නෙත් සිව් ආකාරයකට මේ දේශය ඔබේ මගේ හිත సంతානේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. ඉතින් ද්වේෂ සහගත වෙන්න එපා. අපිට අවසර දෙන්න මොහොතකට ප්‍රධාන පාලක මැදිරියට යන්න. ගිහින් නැවතත් අපි සම්බන්ධ වෙන්නම් මේ දේශය පිළිබඳ වංචක ධර්මය සම්බන්ධ කරමින් ඉදිරි සාකච්ඡාව සිදු කරන්නට. ඉතින් එහෙනම් මේ පොඩි වෙලාව අපි ගන්නේ ප්‍රධාන පාලක මැදිරියට යමු වෙන්නට. විරාමයෙන් අනතුරුව ඔබ යලිත් එක්වන්නේ ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහනත් සමගින් සදහම් සාකච්ඡාවට අපත් සමගින් සම්බන්ධ වන්නේ මැදිරි පරිශ්‍රයට වැඩම කොට සිටින්නේ නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමින්වන් වහන්සේ. අපේ හම්දුරවනේ දේශය පිළිබඳ හරි අපූර්වට මම ගෙනාපු උදාහරණත් නෑ ඒක වැරදි කියලා දේශ සහගත නොවන විදිහට ඔබ වහන්සේ පැහැදිලි කරා විරාමයට කලින්. හැබැයි අපි නොහිතපු අපි හැමෝටම තියෙන ආදර සම්බන්ධතාවයක් ඉදිරියට ගෙනහලා දේශය කියන්නේ මොකක්ද කියන කාරණාව හැමෝගෙම පොදු අත්දැකීමක් ඇසුරෙන් ඔබ වහන්සේ මනාවට පැහැදිලි කළා. දැන් හාමුදුරුවනේ ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා අපි කියනවනේ කතාවක්. අපේ හාමුදුරුවනේ කතාවට අපි කියනවනේ ඉවසන ධනා රූප යුදයට ජය කොඩිය කියලා. එතකොට ඒ කතාවේදීත් අපි ඉවසීම හරි හොඳ කාරණාවක් විදිහට කියනවා. ඔබ වහන්සේ දහම් පාසලේදී දරුවන්ටත් ඉවසීම කියන්නේ පුතේ හොඳ ගුණාංගයක් කියලා කියනවා. හැබැයි හාමුදුරුවනේ අද ඔබ වහන්සේ මට කියනවා ෂෙහන් ඔය ඉවසීමත් වංචක ධර්මවලට අහු වෙන්න පුළුවන් කියලා. හාමුදුරුවනි, අපි එහෙම අහු වෙන්නේ කොතනින්ද? දහමට අනුව ඉවසීමත් වංචක ධර්මවලට අපි නොදන්න විදිහට අපි වැදලා ගන්න තැනකටපත් වෙන්නේ කොහොමද? අපි පැහැදිලි කරගමු. අතරම සහන් මහත්තයා මේ මේ වැඩසටහනේ තියෙන විචිත්‍රත්වයත් ඒකයි. සහ මේ වංචක ධර්ම කියන ග්‍රන්ථය ගැන අපි මුලින්දලම කතා කළා. රේරුකාණේ මහානායක හාමුදුරන්ගේ පොත් අතර විශේෂම පොතක්. ඒ වගේම මේක මේ අපි මේ කතා කරන්නේ ඇත්තටම අභිධර්ම කාරණා ගැන, සිතේ සූක්ෂම ස්වභාවයන් ගැන. ඒ නිසා මහානායක හාමුදුරුවෝ කියනවා වංචක ධර්ම පොත අභිධර්ම පොතක් කියලා. එතකොට <clears throat> මේ චිත්තචෛතසික ධර්මයන් ඊටා සූක්ෂමව ක්‍රියාත්මක වෙන ආකාර විශේෂයන් ගැන තමයි අපි මෙහිදී කතා කරන්නේ. එතකොට ලෝභය ගැන කතා කරනකොට අපි සිහිපත් කළා ඒ ලෝභය ලෝභය කියලා කියන්නේ ඇලෙන බැඳෙන තෘෂ්ණා මූලික ගතිය. ඒක හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ මනෝභාවයක් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දන් දෙන්න කැමති වගේ පරිත්‍යාග කරන්න. ඉතින් ලෝභයයි පරිත්‍යාගය කියන්නේ හාත්පසින් වෙනස් කරන දෙකක්. නමුත් එහෙම මතුවෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ශාන්තිය සහ ද්වේෂය කියන්නේ හාත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. නමුත් මේ කියන द्वේෂය ශාන්තියේ ස්වરૂපයෙන් මතුවෙන්න පුළුවන්. අන්න ඒකයි අර රැවටෙන තැන. ඒකයි හඳුනා ගන්නට බැරි වෙන්නේ. දැන් සහන් මහත්තයා ඒක ඇති වෙන්නේ මහානායක හඳුරු පැහැදිලි කරන කාරණේටම ගිහිල්ලා අපි ඒ ගැන කතා කරමු. ශාන්ති anu ඉවසීමය. තවත් ක්‍රමයකින් කියතොත් අනුන්ට ද්වේෂ නොකිරීමය. එය ද්වේෂයට ප්‍රතිපක්ෂ ස්වභාවයකි. එහෙත් සමහර විට ද්වේෂයම ශාන්තියේ ආකාරයෙන් සිත්හි පහළවන්නේ. එය බොහෝසෙයින් සිදුවන්නේ ගරුකල යුතු කෙනෙකු විසින් තමා කරන දෙයක් වළක්වන්නට උත්සාහ කරන අවස්ථාවේදී. මාපිය ගුරුවරු ආදී ගරුකල යුත්තන් විසින් තමා කරන වරදක් නවත්වන්නට තැත් කරන කල්හි ඔවුන්ට කීකරු නොවි කරන වරද නොනවත්වාම කරගෙන යන්නා වූ තැනැත්තාට මාපිය ආදීන්ගේ ගැරහුම් ලැබෙන කල්හි දඬුවම් ලැබෙන කල්හි මාපිය ආදීන් සම්බන්ධයෙන් පහළවන්නා වූ द्वේෂය ශාන්තියේ ආකාරය ගන්නේ. එයින් වංචිත වූ තැනැත්තේ මාපියාදීන් කුමක් කීවත් කුමක් කළත් සියල්ල ඉවසමින් මා කරන දේ කරමි ඒ වරද නොනවත්වාම කරන්නේ. <laughs> මේක සයන් මහත්තයා සමහර වෙලාවට ගිහියන් අතර පමණක් නෙවෙයි භික්ෂුන් වහන්සේලා තුලත් සමහර වෙලාවට මේක අපි දකිනවා. ඒ කියන්නේ දැන් තමන් යම්කිසි වැරද්දක් හෝ එහෙම නැත්නම් හිතුවක්කාරකමක් හිතුවක්කාරකම කියලා කියන්නේ නිකන් තමන්ට හිතන විදිහට දේවල් කරනවා. එතකොට ඒ අයට තේරෙනවා ඒකේ යම්කිසි සාවද්ද බවකුත් සමහර විට වැටහෙන්නත් පුළුවන් සමහර වෙලාවට නොවැටහෙන්නත් පුළුවන්. එතකොට දැන් වැඩිහිටියෙක් හරි ගුරුවරයෙක් හරි යම්කිසි ගරුකල යුත්තෙක් හරි පැහැදිලි කරලා දෙනවා <laughs> ඕක කරන්න එපා ඕකෙන් මෙහෙම අනර්ථයක් වෙනවා කියලා. එතකොට දැන් අර තමන් බොහොම කැමැත්තෙන් රුචිකත්වයෙන් තමන් යම්කිසි එල්බ ගැනීමකින් හැඟීම් බරව කරන දේ වලක්වනවට ඔහු කැමති ඒකට යම් යම් දේවල් කියනවට බාධා කරන්න හදනවට ඔහු කැමති නැහැ. එතකොට ඒ අකමැත්ත කියලා කියන්නේ අර අවවාදයට සමග ගැටෙන ගතිය. ඒ කියන්නේ ද්වේෂය තමයි මතුවෙන්නේ. දැන් නමුත් මේක මතුවෙන්නේ ගරුකල යුත්තේක් සම්බන්ධවන්නේ අම්මා හෝ තාත්තා හෝ ගුරුවරයා හෝ හාමුදුරුවෝ හෝ දැන් ඔහුට අර අර ද්වේෂය ඍජුව පිට කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි අර මුලින් කිව්වා වගේ නිකන් යට කරන්න පුළුවන් අරමුණක් නම් රළු විදිහට එනවා. බැනලා කෑ ගහලා මට අවවාද දෙන්න දෙන්න එපා කියලා එහෙම කියන්න පුළුවන්. හැබැයි දැන් මේ ගෞරවණීය කෙනෙක් Taman විසින් පිළිගන්න චරිතයක් තමයි දැන් මේ උපදේශය දෙන්නේ. ඒ බඳු අවස්ථාවලදී අර ද්වේෂයේ රළු ස්වභාවයෙන් මතුවෙන්නේ අරක දරා ගන්නා ස්වභාවයෙන් ශාන්තියේ ස්වභාවයෙන් ඉවසන ස්වභාවයෙන් අරක මතුවෙනවා මතුවෙලා ඔහුට එතකොට කල්පනා වෙනවා නෑ කවුරු කොහොම කිව්වා වුණත් ඒ කොච්චර මට දොස් කිව්වා වුණත් බැන්නා වුණත් මම පටන් ගත්ත වැඩේ කොහොම හරි මම කරනවා. මේ වගේ වැඩ කටයුතු කරනකොට හරියට බාධක එනවා තමයි. ඉතින් ඒ නිසා මේ බාධක දරාගෙන යන්න අපිට ශක්තිය තියෙන්න ඕන. අනිත් අය කියන දේවල් ඉවසන්න අපිට පුළුවන්කම තියෙනවා. දැන් මේ කතාව අපිට ඇහුණා පහුගිය කාලේ ඔය දේශපාලනයට සම්බන්ධ වුණා නැත්නම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධලා දැන් මුළු රටෙන්ම බැනුම් අහන්න වෙනකොට ඒගොල්ලෝ මොකද්ද කිව්වේ මේ ඉතින් හොඳ වැඩ කරන්න යනකොට බැනුම් අහන්න වෙනවා දොස් අහන්න වෙනවා නමුත් ඒවා අපි ඉවසගෙන මේ කටයුතු කරන්න ඕන. ඒතකොට තමන්ම දන්නවා මේ මේ වැරදි ඒ භික්ෂුවගේ භූමිකාවෙන් පරිබාහිර දෙයකට අත ගහපු නිසායි මේ අරුබුදේ ඇති උනේ කියලා. නමුත් ඒක පෙන්වන්න යන්නේ නැහැ තමන්ට වැරදුනා කියලා පිළිගන්න ලෑස්තිත් නැහැ. ඒ වගේම අර සමස්ත මහජනතාව කරන චෝදනාවට එරෙහිව වෙලා Tamanට පැවැත්මකුත් නැහැ. එතකොට ඔන්න සාන්ති වේසයෙන් ඒක මතුවෙනවා. අර द्वේෂය ඒ Taman ඒ අවවාදයට අවනත වෙන්නේ නැහැ. ඒ අවවාදේ ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම එතකොට මතුවෙන්නේ සම්පූර්ණ සාන්තියේ ස්වභාවය. ඉතින් මේ විදිහට ගරු කළ යුතු කෙනෙක් වැඩිහිටියෙක් එහෙම නැත්නම් ගුරුවරයෙක් අම්මතාත් එතනදී කෙනා කවුද කියන එක එච්චර වැදගත් නැහැ අර තමන්ගේ මනස විසින් තමන් ඒ චරිතයට ගරු කරනවා නම් එහෙම නැත්නම් ඒ ඒ අරමුණ ඒ චරිතය තමන්ට අභිබවා යාමේ පෞරුෂයක් නැතිනම් දැන් අපි හිතමු දැන් අර භික්ෂුන් වහන්සේලා දේශපාලනයට ගිහිල්ලා එහෙම කටයුතු කරනකොට සාමාන්‍ය මහජනතාව තමයි දොස් කියන්නේ. හැබැයි සමස්ත මහජනතාවගෙන් මේ චෝදනාව එනකොට දැන් එක එක මිනිස්සෙක් දෝෂයක් දොස් කිව්වනම් සමහරට බනින්න තිබ්බා. හැබැයි සමස්ත මහ ජනතාවගෙන් මේ ප්‍රශ්නේ එනකොට ඒක ඉවසීමේ ස්වරූපයෙන් මතුවෙන්න පුළුවන්. දැන් අපිට රටේ වුණත් ඒ එහෙම ස්වභාවයන් පෙන්වනවා. සමස්ත රටවැසියාම යමකට විරුද්ධ වෙනකොට දැන් එක්කෙනෙක් දෙන්නෙක් විරුද්ධ වුණොත් ඒගොල්ලන්ට දඬුවම් කරන්න පුළුවන්. හඳුනේ කටක් වහන්න පුළුවන් රටක් වහන්න බෑ. රටක් වහන්න බෑ. ඒතකොට සමස්ත රටෙන් ඒක එනකොට ඒ සියල්ල ඉතින් ඉවසගෙන කටයුතු කරන්න ඕන වාක්‍ය ස්වරූපේ ක්‍රියාත්මක වෙනවා. ඒතර හඳුනේ දැන් සමහර විට ඒක අපිට සමාජයට පේනවා තිර අදිෂ්ඨානීය අභියෝග ජය ගැනීමට තියෙන උත්සාහය වගේ අපිට පේන්නත් පුළුවන්. දැන් ශහන් මහත්තයා මෙතන තමයි අපිට තියෙන පරිස්සමීම තේරුම් ගන්න ඕන තැන. අපි දැන් නිතර නිතර අවධාරණය කරන්නේ ඒකයි මේ වංචක ධර්ම හැටියට කියවෙන කාරණා සැබෑම ಗುಣ හැටියට මතුවෙන්නත් පුළුවන්. ඒකයි මෙතන තියෙන අපිට තේරුම් ගන්න බැරි తত্ত্বය. ඒ කියන්නේ ඇත්තටම අනිත් අය කොච්චර චෝදනා කළත් නිග්‍රහ කළත් ඒවා ඉවසගෙන යම් හොඳ දෙයක් කිරීමේ හැකියාව කෙනෙකුට පාලකයෙකුට හෝ නායකයෙකුට හෝ හොඳ වැඩක් කරන ඕනම කෙනෙකුට තියෙන්න ඕන. ඒක හොඳ ගුණයක්. හැබැයි දැන් ඒ ඉවසීම ඇති වෙන්නේ ඒ හොඳ දේ කරන පදනමේද එහෙම නැත්නම් ඔබලා මොනවා කිව්වත් මට ඕන දේ මම කරනවා කියන පදනමේද ඉතින් එතනයි පරිස්සමෙන් තේරුම් ගන්න. ඉතින් ඒක අපිට පිටින්දලා කියන්න බෑ. ඒක තීරණය කරන්න වෙන්නේ තමන් විසින්මයි. මොකද අපිට පිටින් බැලූ බැල්මට හිතෙන්න පුළුවන් මේ මිනිහා කපටියේ මේ මිනිහා වංචනිකේ මේ දැන් Tamanට ඕන දේ කරගන්න ඕන නිසා ඉවසනවා වගේ ඉන්නවා එහෙම අපිට පේනෙන්න පුළුවන්. තව කෙනෙකුට පේනෙන්න පුළුවන් මේ මනුස්සයා හරීම ඉවසිලිවන්ත කෙනෙක් වෙන කෙනෙක් නම් මේ වගේ අවස්ථාවල කුපිත වෙලා ගැටෙනවා. ඉතින් මෙච්චර ඉවසන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා දැන් ওই දෙපැත්තම දකින්න පුළුවන්. ඒ දෙපැත්තම දකින්නේ දෙගොල්ලගේ දැක්ම. අපි දකින්නේ හැමදේම ඉදිරිය පිට ඉඳගෙන. පිට ඉඳගෙන. නමුත් ඇත්තටම මම එහෙම දරාගත්තා නම් ඒ මම දරාගත්තේ කපටිකමටද එහෙම නැත්නම් හැබැයි ඉවසීමටද මෝඩකමටද එහෙම නැත්නම් දේශසහගතවද කියන එක හරියට අධ්‍යයනය කරන්න වෙන්නේ මා විසින්. ඉතින් ඒක මට අධ්‍යයනය කරන්නටත් මේ ධර්ම විග්‍රහයන් පිළිබඳව හොඳ වැටහීමක් තියෙනවා. ඒ වැටහීම නොතිබුණොත් Tamanටවත් ඒවා විග්‍රහ කරගන්න බෑ. අන්න ඒකයි මේ වංචක ධර්මවල තියෙන සූක්ෂම ස්වභාවය. ඒ නිසායි නායක හඳුරෝ මෙහිදී මුලින්ම පැහැදිලි කරන්නේ මේ කොච්චර නුවණ ඇති කෙනෙක් වුණත් මේ වංචක ධර්මවලට හසු වෙන්නට පුළුවන් කියන කාරණය. අපේ හඳුරෝ හරි අපූර්වට පැහැදිලි කරා. ඉවසීම කියන්නේ එක් කාරණාවක් දේශය කියන්නේ තවත් අන්තයක් අන්ත දෙකක කාරණාවක් දෙවිධයකට ක්‍රියාත්මක වුණාට විටක එය හොඳ ආකාරයට අපි දන්නේ නැතුව අප సంతානේ සූක්ෂමව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් කියලා. හාමුදුරුවනේ මේ වැඩසටහනේ අවසන් මොහොතට නැත්නම් මේ හෝරාවක කරන වැඩසටහනේ අවසන් කාලවකවානුවට එනකොට විටෙකට මේ වැඩසටහන නරඹන බොහෝ පිරිසකට දේශය හිතෙන්න පුළුවන් අපි මේ වැඩසටහන මෙතනින් නතර කළොත් ඒ නිසා හම්දුරුවනේ අපේ රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින්වයන් වහන්සේ මේ දේශය කියන කොටසේ මේ පොතේ ඊළඟ විග්‍රහයට යන්න අපිට හරි අපූර්ව මාතෘකාවක් දෙනවා අවිහිංසා වේශයෙන් වංශක ද්වේෂය හම්ඳුරනේ අවිහිංසාව හොඳයි කියලා කියපු අපිට දැන් දේශයත් අවිහිංසාවට සම්බන්ධ වීගෙන එනවා. හම්ඳුරනේ මෙතන අපි නිවැරදි කරගමු. ඔව් ඇත්තටම දැන් අපි දැන් මේ කතා කරපු මාතෘකාවත් ඒ වගේ එකක් නේ. ද්වේෂය සහ ශාන්තිය කියන්නේ හාත්පසින් ප්‍රතිවිරුද්ධයි. ඒ වගේම ශාන්තිය කියලා කියන්නේ ඊටාම උසස් ප්‍රසස්ත ගුණය. ශාන්තිය පාරමිතාවක්. එතකොට ඒකෙන් සියලු ක්ලේශ ධර්ම අභිබවන්නට පුළුවන්. ඒ වගේම සියලු අභියෝග ජය ගන්නට පුළුවන්. එතකොට හේව් ශාන්තිය ද්වේෂයත් එක්ක <laughs> පටලැවිලා ද්වේෂයේ ශාන්තිය මොහොනවර ගන්නට පුළුවන්. ඒ වගේ තමයි මේ අවිහිංසාව කියන්නේ ලෝකේ කවුරුත් අගය කරන ඉතා ප්‍රශස්ත ගුණයක්, ප්‍රශස්ත ධර්මයක්. හැබැයි දැන් මේ ස්වરૂපය ගන්නට පුළුවන් යම් අවස්ථාවලදී අපේ ද්වේෂය. ඒ මොකද ශාන් මහත්තයා අපි දැන් මුල ඉඳන්ම කතා කළානේ ලැජ්ජ බය නැති ගුණධමයට නැඹුරුවක් නැති මිනිස්සුන්ට වංචක ධර්ම පහළ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට තමන්ගේ නැහැදිච්චකම ඒ විදිහෙන්ම ක්‍රියාත්මක වෙන්න බාධාවක් නැහැ. ධහම වැඩක්ම නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඒක අදාළ නැහැනේ. එතකොට ඒගොල්ලන්ට ඒ තමන්ගේ මනසේ එන දුර්වලකම එහෙමම එළියට දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වංචක ධර්ම මතු වෙන්නෙම ලැජ්ජා බය ඇති, ಗುಣධහමට කැමති, පව්කම් වළක්වන්නට උත්සාහ කරන එහෙම චරිතවලට. දැන් එතකොට පුද්ගලයා හිංසන මානසිකත්වය කියන්නේ දැන් සංකප්පවල කියනවානේ සම්මා සංකප්පවල නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට ඒ ඒ අවිහිංසා සංකල්ප අව්‍යාපාද සංකල්ප මනවින් ප්‍රගුණ කරලා නැති කෙනාට ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප විටින් විට මතුවෙන්නට පුළුවන්. හැබැයි මතුණාට ඔහු ඒක ඍජුව ඉදිරිපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැත්තේ ඇයි? ඒක ඒක වරදක් කියලා Taman දන්න නිසා. ඒ පිළිබඳව යම් ලැජ්ජ බයක් ඔහු තුල තියෙන නිසා. නමුත් ඔහු කෙලස් නසපු කෙනෙක් නෙමෙයි. ඔහු ද්වේෂය දුරු කරපු අනාගාමී වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහු තුල තාම ද්වේෂය ක්‍රියාත්මකයි. ද්වේෂ මූලය පවතිනවා. දැන් යම් යම් කරුණවලදී ඔහුගේ මනසේ මේ ද්වේෂය මතුවෙන්න උත්සාහ කරනවා මතුවෙන්න දෙන්නේ නැහැ. ඒ බඳු අවස්ථාවලදී මේ අවිහිංසාව කියන ස්වරූපයෙන් එය මතුවෙන්නට පුළුවන්. ඒක මහානායක හඳුර පැහැදිලි කරනවා මේ විදිහට කරුණාව හා කරුණාව කරුණාව හා කරුණා පූර්ව භාගය අවිහිංසා නමි. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයකේ බලවතුකු විසින් අයුතු අන්දමින් දුර්වලයෙකු පෙළනු දක්නා කල්හි සමහර විට බලවතාට විරුද්ධව අවිහිංසා රූපයෙන් ද්වේෂය පහළ වේ. සර්පයෙකු විසින් මැඩියෙකු ගිලින කල්හි මැඩියාගේ පක්ෂය ගැන සර්පයාට පහර දෙනුයේ අවිහිංසා ප්‍රතිරූපක ද්වේෂෙනි. කාහට වුවත් පීඩාවක් කිරීම හිංසාවම මිස අවිහිංසාව නොවේ. පක්ෂයක් ගැන තවත් පක්ෂයකට පීඩා කරන ස්වභාවය ඇතැම් අවිහිංසාවාදීන් කෙරෙහි දක්නා ලැබෙන ස්වභාවයකි. ඔහු සතුන්ගේ පක්ෂයගෙන මරන්නා වූද මස් කන්නා වූද මිනිසුන්ට නොඑක් අයුරින් නිඳා කරමින් හිංසාවක්ම කරති. එයත් පක්ෂයකට කරන හිංසාවක් බව ඔවුන්ට නොයටහේ. ඔවුන්ගේ අදහස එය ඔවුන්ගේ අවිහිංසාවමය කියාය. සමහරු අති දුක්ඛිත සත්වයන් දුටු කලෙහි දුකින් මුදවන්නටය කියා ඒ සතුන් මරා දමති. එද කරුණා ප්‍රතිරූපක ද්වේෂයෙන් කරන වැඩකි. ද්වේෂයෙන් තොරව ප්‍රාණඝාතය සිදු කළ නොහැකිය. අන්නයන්ට ගරහා කරනු කැමති සමහරුන් කෙරෙහිද කරුණා රූපයෙන් ද්වේෂය පහළ වේ. ඔව්හු කරුණාව නිසා කරන වැඩක් ලෙස අන්නයන්ට ගරහා කරති. දැන් ශහන් මහත්තයා මේ කාලේ ලංකාව පුරාම මේ ස්වභාවය අපිට පේනවා. <laughs> ඒ කියන්නේ දැන් ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා ආර්ථික ගැටලුවක් තියෙනවා දේශපාලන අර්බුදයක් තියෙනවා ඒව අපිට පිළිගන්නට වෙනවනේ මිනිස්සු ආර්ථික වශයෙන් ලොකු පීඩාවක ඉන්නවා දේශපාලන වශයෙන් අර්බුදයක් තියෙනවා දැන් සාමාන්‍ය මහජනතාව තමන්ගේ මූලික අවශ්‍යතා ඉටු කරගන්නට බැරුව පීඩා විඳිනකොට මේක දකින සමහර කෙනෙකුට අර මහජනතාව කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ඒක ලාංකිකයෝ වෙන්නත් පුළුවන්, විදේශිකයෝ වෙන්නත් පුළුවන්. ඒතකොට අනුකම්පාවක් ඇති වෙනවා. ඒ අනුකම්පාවත් එක්කම අර පාලක පන්තිය කෙරෙහි එහෙම නැත්නම් මේවට වග කිව යුතුයි කියලා හිතන අය කෙරෙහි ද්වේෂය මතුවෙනවා ඊට පස්සේ ඒ අය අර අවිහිංසාවේ ස්වરૂපයෙන් ඒ කියන්නේ මේ මහජනතාව පොදු මහජනතාව රැකගැනීමේ වේශයෙන් හඳුනන අර පීඩාවට පත්වෙච්ච පාර්ශවය වෙනු පීඩාවට පත්වෙච්ච පාර්ශවයට පෙනී හිටින ස්වરૂපයෙන් තමන්ගේ द्वේෂය මතු කරගෙන අර ඒකට වග කියන්න ඕන කියන අයට දඬුවම් කරන්න පීඩා කරන්න හිංසා කරන්න ඒගොල්ලන්ව විනාශ කරන්න ඕන කියන තැනට මනස ක්‍රියාත්මක වෙනවා එතකොට දැන් ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නෙට විසඳුමක් හොයනවද කියන එක පැත්තක තියෙද්දී අර Taman තුල යටපත් වෙලා තියෙන ද්වේෂය ඊර්ෂ්‍යාව ඒවා ක්‍රියාත්මක වෙනවා අර දුර්වල පක්ෂය අල්ලාගෙන එතකොට ඒක මතුවෙන්නේ අර මිනිස්සු පීඩා විඳිනවා. මේ මිනිස්සුන්ට කණ්ඩ නැහැ. මේ මිනිස්සුන්ට දෛනික ජීවිතේ වැඩ කටයුතු ටික පහසුවෙන් කරගන්න නැහැ. මේ මිනිස්සුන්ට ගමනක් බිමනක් යන්න තෙල් ටික නැහැ. දැන් එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්න. ඒක අපිට කාටවත් පිළිගන්න සිද්ධ වෙනවා. එහෙම ප්‍රශ්නයක් ලංකාවේ දැන්ට තියෙනවා කියන එක. ඒක රහසක් හෝ බොරුවක් නෙමෙයි. ඒ නිසා දැන් ඒ අයගේ ප්‍රකාශනය වැරදි කියලා එකපාරට ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඇයි ප්‍රතික්ෂේප කරන්න බැරි? ඒගොල්ලෝ මේ හැබෑ කාරණයක් මේ विद्यमान මේ මහ පොළොවේ තියෙන ප්‍රශ්නයක් ගැනයි කතා කරන්නේ. හැබැයි ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න ගිහිල්ලා ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? තනි ක්‍රම ද්වේෂ මූලයත් එක්ක. අනිත් පැත්තට පාලකත්වක මහා කේන්තියක් මහා ගස්ඨනයක් ඇතෙනවා. ඒකෙන් අපි කියන්නේ පාලකෙන්ව සුද්ධ කරන්න යන්න ඕන කියන එක නෙමෙයි. එතකොට පාලකෙන්ගේ දොස් තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒව හදන්න යම්කිසි ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕන. නමුත් ඒකට අපි කුපිත වුණා කියලා ඒකට අර අර පීඩාවටපත් වෙන පක්ෂය අරගෙන ඒගොල්ලන්ගේ පැත්ත අරගෙන අපි කෝප වුණයි කියලා අපිට ප්‍රශ්නයක් විසඳන්න බෑනේ. දැන් නායක හඳුර ඒකට තව ලස්සන උපමාවක් මෙතන කියනවා ගැරන්ඩියේ ගෙම්බෙක් අල්ලගෙන ඉන්නකොට මේක නිතර සිද්ධ වෙන දෙයක්. ඒතර අර ගෙම්බා ගැන බොහොම අනුකම්පාවක් ඇති වෙනවා. ඇති වෙලා දැන් ගෙම්බම නිදහස් කරන්න යනවා. දැන් ගෙම්බා නිදහස් කරන්න ගියාට ගෙම්බා පහසුවෙන් ගලවන්න බැරි නම් මොකද වෙන්නේ? ඊට පස්සේ ගැරඩියට තලන්න ගන්නවා. ඌට වැලි ගහන්න ගන්නවා ඊට පස්සේ ඌට ගල් කැට වලින් ගහන්න ගන්නවා ඊට පස්සේ දඩු මුගුරු වලින් ගහන්න ගන්නවා බැරි නම් ලාම්පු තෙල් හරනවා මෙහෙම මොනවා හරි දෙයක් කරලා ඊට පස්සේ ඒකෙන් අර අර සතාට ලොකු හානියක් එතකොට දැන් ගෙම්බ බේරන්න තමයි පටන් ගන්නෙ ආරම්භය එතන. ඉතින් ඒක වැරදි කියන්න අමාරුයි. ගෙම්බ ගැන කරුණාවක් ඇති වෙන එක හොඳයිනේ. නමුත් ඒ වැඩේ පටන් අරගෙන ක්‍රියාත්මක වෙනකොට ගෙම්බ බේරීම පැත්තක අර සර්පයා සමග තියෙන කෝපය ගස්ඨණය තමයි ඊට පස්සේ මතුවෙන්නේ. මතුවෙලා ඊට පස්සේ බරපතල අකුසල කර්මයක් තමන් කරගන්න. ඒතර හැමදෙනේ ගෙම්බ බේරෙනවා ගැරඩිය මැරෙනවා. ගැරඩිය මැරෙනවා. ඉතින් ගෙම්බත් ඇත්තටම බේරිලා නැහැ. මොකද ඌ දත්වලට වුණාට පස්සේ ඌට විස වැදුණාන් පස්සේ ඌ රැකෙන්නෙත් නැහැනේ. නමුත් අවසානයේ අර ඒ ඒ දුර්වල පක්ෂය අරගෙන අපේ මනසේ තියෙන තියෙන ස්වභාවික द्वේෂය. අපි ප්‍රහාණය කරලා නැති නිසා द्वේෂය ඒකට අරමුණක් ආපු ගමන් පොහොර ආහාරයක් ආපු ගමන් ඒක උත්තේජනය වෙනවා. දැන් මේ ප්‍රතජන මිනිසුන්ගේ සිතේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මේවා සැඟවිලා තියෙනවා. ඒතකොට ඒවට මොකක් හරි මේ උපකරණයක් එහෙම නැත්නම් ඒකට නිමිත්තක් ආපු ගමන් ඒකට පොහොරක් වැටිච්ච ගමන් ඒකට ආහාරයක් වැටිච්ච ගමන් වේගෙන් ඒක දලු දලා වැඩෙන්න ගන්නවා. ඉතින් එතකොට අපිට එතකොට බොහෝ දෙනා ඒක අර්ථකථනය කරන්නේ ඒක මේ සමාජය තුළ මතුවෙන ස්වභාවික ක්‍රියාවලියක් ස්වභාවික ක්‍රියාවලියක් තමයි. නමුත් ඒ ස්වභාවික ක්‍රියාවලිය තුළ අර්ථයක්ද වෙන්නේ අනර්ථයක්ද? දැන් දැන් සත්තු සිව්පාවන්ට හැඟීම් මතුවෙනවා. ඌට කාමයේ කාමයේ මතුවෙනන් පස්සේ ඌ ඒ විදිහම ක්‍රියා කරනවා. කෝපේ මතුවෙනන් පස්සේ ඒ විදිහම ක්‍රියා කරනවා. ඉතින් මිනිස්සයාටත් කාම කෝප මතුවනහම එහෙම්මම ක්‍රියාත්මක වෙනවා. සතාගේ මිනිස්සයාගේ මොකද්ද තියෙන වෙනස? මනුස්සයාගේ තියෙන වෙනස තමයි කාමකෝපාදිය මතුණාට ඒක යෝග්‍යද අයෝග්‍යද කියලා හොඳට කල්පනා කරලා අර්ථ සම්පන්න නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් අනර්ථකාරී නම් යටපත් කරන්න පුළුවන්. ඒක තමයි මනුස්සයාගේ තියෙන විශේෂ හැකියාව. ඉතින් ඒ හැකියාව පාවිච්චියට ගන්නෙ නැතිනම් ඒ රටක ඒ සමාජයක මනුස්ස කොට්ටාසය සතාසිව්පා වගේ ස්වභාවයට ඇදගෙන වැටෙනවා අර මනුස්ස ධර්ම නැතුව. ඉතින් මේ විදිහට දැන් අවිහිංසාවේ ස්වરૂපයෙන් මතුවෙන්නට පුළුවන් ඒ කෝපය. එතකොට දැන් නායක හඳුරු තවත් උදාහරණයක් මෙතන කියනවා. දැන් වර්තමාන ලෝකයේ බහුලව මේ කාලේ හිස ඔසවන කාරණා. ඒ මොකද්ද? පීඩාවටපත් වුණු තැනැත්තා මරණයටපත් වීම ශාන්තියක් කියන එක. දැන් අපි හිතුව සතෙක් දුක් විඳින්මින් ඉන්නවනම් ඒ සතා ඉක්මනට මරලා දාන්න පුළුවන් නම් ඒ සතාට ඒක මහා ශාන්තියක්. එහෙම හිතනවා. දැන් නායකාර මෙතන පැහැදිලිව කියනවා සතෙක් මරන්න බෑ ද්වේෂයෙන් තොරව. එතකොට දැන් අර සතා දුක් විඳිනවා දකිනකොට මට අමාරුයි. එතකොට මට හිතෙන්නේ මේ අනුකම්පාවක් ඇති වෙන්නේ කරුණාවක් ඇති වෙන්නේ කියලා. හම්දුනේ ඔහොම කියන දේ දෙනවා අර සමහරලාට මලගෙවල් වලට ගියාම මේ හම්දුනේ අර වයස්ගත විඳලා මිය පරලව යන්නට යදුනාට ගොඩක් අය මලගෙදරට ගියාම කියනවා මටත් ඇහිලා තියෙනවා. මේ මහා දුකක් වින්දේ මැරිලා ගියකම හොඳයි. හොඳයි කියලා. ඔව්. <laughs> එතකොට දැන් එතනදී සහන් මහත්තයා දැන් ඒ කාරණෙත් අපි කියන්නට ඕන ප්‍රඥාවෙන් යුක්තව ඇත්තට මේ මිනිස්සයා මහ පීඩාවක් වින්දා එතකොට ඔහු ඒ පීඩාවෙන් ස්වභාවිකව නිදහස් වෙච්ච එක හොඳයි ඒක අපිට ප්‍රඥාවෙන් දකින්නත් පුළුවන් ඔහු තවදුරටත් දුක් විඳින්න නැතුව ඒකෙන් නිදහස් වෙච්ච එක හොඳයි නමුත් දැන් ඔහු ඒකෙන් නිදහස් කරන්න ඕන කියලා අපි ඉදිරිපත් වෙනවා නම් එතන තියෙන ඊට වඩා බරපතල කාරණයක් මොකද තව කෙනෙකුගේ ජීවිතේ නැති කරන්න අපට අයිතියක් නැහැ එතකොට ඒ නැති කරන්න කියලා අපි ඉදිරිපත් වෙනවා නම් එතන ඊටාව සූක්ෂම විදිහට මේ द्वේෂය මතුවලා තියෙනවා. ඇයිද ඒකට द्वේෂයයි කියලා කියන්නේ? අර සතා දුක් විඳිනවා දකින්න මම කැමති නැහැ. එතකොට ඒ දුක් විඳින එක ඌට පීඩාවක් කියන එක වෙනම කතාවක්. ඒක ඉතින් ඌ ගෙනාපු මොකක් හරි කර්ම ශක්තියක් නේ විඳින්නේ. එතකොට කර්ම ශක්තියක් විඳිනකොට අපිට ඒ පීඩාවෙන් ඒ සතා නිදහස් කරගන්න එක හොඳයි. හැබැයි මේ ලෝකේ සියලු පීඩාවන්ට වඩා බරපතල පීඩාවනේ ජීවිතය අහිමි එතකොට දැන් අර සතා සාංශාරික කර්මයක් නිසා පීඩාවටපත් වෙලා ඉන්නවා. එතකොට මට ඕන වෙනවා ඌට ඒ පීඩාවටත් වඩා බරපතල පීඩාවක් වූ මරණය නැමැති පීඩාව ඇති කරන්න. එතකොට මම හිතනවා දැන් එතකොට ඒකෙන් නිදහස් වෙනවා කියලා. අන්න ඒ වගේ බරපතල පටලැවිල්ලක් එතන ඇති වෙනවා. එතකොට එතන කරුණාව වගේ පෙනුනට සූක්ෂම විදිහට මතුවෙන්නේ ඒ සතා දුක් විඳිනවා දකින්නට මං කැමති නැහැ. එතකොට දැන් මේ මගේ සිත සංසිඳව ගන්න. ඌ උගේ අමාරුව සංසිඳවන්න නෙමෙයි ඌ එහෙම දුක් විඳනකොට මට අමාරු. මගේ අමාරුව සංසිඳව ගන්න තමයි ඌ මරන්නේ. එතන හැමදේම කියන්නේ මට ඒක බලාගෙන ඉන්න බෑ. මට බලා ඉන්න බෑ. එතකොට දැන් අර සෙහන් මහත්තයා කිව්වා වගේ ඇත්තටම ඒ මිනිස්සයා දුක් වින්දා ඒ දුකෙන් ඒ මිනිස්සයා නිදහස් වුණා කියන කාරණය අපිට ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි ඒ මිනිස්සයා දුක් විඳිනවා ඒ සතා දුක් විඳිනවා මට ඒක දරා ගන්න බෑ. මට ඒක දරාගෙන ඉන්න අමාරුයි. ඒ වෙනුවෙන් මම ප්‍රතික්‍රියා දක්වන්න යනවා නම් එතන පරිස්සම් වෙන්න ඕන. එතන සියුම් විදිහට ද්වේෂය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට ඒක පේන්නේ ද්වේෂය හැටියට අපිට පේන්නේ මේ අවිහිංසාව වගේ. ඒ කියන්නේ හිංසාවක් නැහැ. මොහොත සුවයක් ඇති කරන්න, ශාන්තියක් ඇති කරන්න, ඉක්මනට ස්වර්ගයට යවන්න තමයි මම මේක කළේ වගේ පේන්නේ. ඉතින් නමුත් සූක්ෂම විදියට ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. එතකොට ශාන් මහත්තයා දැන් නායක හැමතුරු මේකෙදි පැහැදිලි කරනවා පක්ෂයක් ගැන තවත් පක්ෂයකට පීඩා කරන ස්වභාවය ඇතැම් අවිහිංසාවාදීන් කෙරෙහි දක්නා ලැබෙන ස්වභාවයකයි. එතකොට දැන් දැන් ඇත්තටම අවිහිංසාව නම් හැමෝම කෙරෙහි ඒක පවතින්න ඕනනේ. <coughs> දැන් බොහෝ අවිහිංසාවාදීන් ක්‍රියාත්මක වෙන්නේ එක පැත්තක් අරගෙන අනිත් පැත්තට පීඩා කරනවා. දැන් මේක අපට පෙනෙන ওই බටහිර රටවල් වල දැන් සමහර වෙලාවට සමහරු කියනවා හාමුදුරනේ අපේ රටේ මේ බුද්ධ ආගම තිබුණාට පංසල් තිබුණාට පිට රටවල් වල මේ මොකක්වත් නැති වුණත් ඒ ඒ මිනිස්සු හරියට සත්ව කරුණාව ඇතුව කටයුතු කරනවා ඒ වගේ කතා කියනවා. ඉතින් මම එතකොට අහන්නේ දැන් gedara සතා කෙරෙහි ඒගොල්ලන්ට ලොකු කරුණාවකින් කටයුතු gedara හදන බල්ලා බලලා ඌට කන්න ටික දෙන්න ඕන ඌට ඉන්න තැන හදලා දෙන්න ඕන. එහෙම නොකළොත් එහෙම ඒවට නඩු දාන්න පවා පුළුවන්. හැබැයි දැන් ඒ gedara ඉන්න සතාව හුරතල් කරන්න උගේ සුවය සඳහා වෙනම තියෙන pet shop කියලා. එතකොට pet shop වල පණ ඇති සත්තු ඉන්නවා අර තමන්ගේ gedara සුරතලුන්ට හඬ දෙන්නේ. එතකොට දැන් ඒ පණ ඇති සත්තු කෙරෙහි කරුණාව නැහැ. අර gedara සුරතලා කෙරෙහි විතරයි කරුණාව තියෙන්නේ. ඊළඟට අවුරුදු 18 වෙනකොට වෙඩි තියන්න ලයිසන් එක දෙනවා. එතකොට නිවාඩු කාලෙට කැලේට ගිහිල්ලා සත්තු වෙඩි තියාගෙන පුච්චගෙන බාබකියු කියලා කන එකට එතනදි සත්ව කරුණාව නැහැ. හැමදෙන එතන මානව අයිතිවාසිකම්. ඒව ඒව මානව අයිතිවාසිකම්, මානව හිමිකම් ඒ කතන්දර. එතකොට අර තමන්ගේ ගෙදර ඉන්න සතාට හිංසාවක් කළොත් අන්න ඒ සත්ව අයිතිවාසිකනුයි අරවා මේවා ඊට පස්සේ නඩු දාලා අර මනුස්සට බරපතල ප්‍රශ්න ඇති කරනවා. ඒතර ගෙදර ඉන්න ගෙදර ඉන්න සතාට විතරයි ඒ කරුණාවයි හිමිකනුයි ඔක්කොම. අනිත් සතාට එහෙම එකක් නැහැ. ඊට පස්සේ අපි හිතමුකෝ තව යම් කිසි සත්ව කොටාශයක් බහුලව වර්ධනය වෙනවා කියලා. එතකොට ඒ අයගෙන් පීඩාවක් තියනවා වගේ දෙනවා. ඔන්න එක කාලයක් නිවේදනය කරනවා මේ සත්තු මරන්න පුළුවන්. එතකොට අර කරුණාව මෛත්‍රිය මොකක්වත් නැහැ. ඉතින් අන්න ඒ විදිහට තමන්ගේ වැඩේ කරගන්න. මට ඕන දේ සම්පූර්ණ කරගන්න. ඒවට නීති සම්පාදනය කරගෙන ඒවට ඉතින් එක එක නම් තියාගන්න. ඉතින් ඒව අපිට බැලූ බැලමට පේනවා ආ මේක තමයි කරුණාව, මේ සත්ව හිමිකම්, මානව හිමිකම් අරවම කතන්දර ඒවට හදාගන්න. ඉතින් මානව හිමිකම් නම් ඒ මානව හිමිකම හැමෝටම තියෙනවා. ඒ අයිතිවාසිකම හැමෝටම තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් දැන් අපේ රටේ ලංකාවේ දැන් මහජනතාව ක්‍රියාත්මක වෙනවා අපට අපේ හිමිකම් ඕන. එතකොට දැන් මහජනතාවට තියෙන හිමිකමක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තමයි ඒගොල්ලන්ට නිදහසේ උද්ඝෝෂණය කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මතක තියාගන්න ඕන නිදහසේ උද්ඝෝෂණය කරන්න පුළුවන් වගේම පාර යන මිනිසුන්ට පාර පාර යන්නත් නිදහස් අයිතිවාසිකම් කැමතැනකට හම්දුනේ යාමේ මේ නිදහසක් තියෙනවා. නිදහසක් තියෙනවා. එතකොට මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අරගල කිරීමේ අයිතිය කියලා පාවිච්චි කරන්න ගිහිල්ලා පාරවල් වහලා මිනිස්සුන්ට පීඩා කරනවා නම් එතකොට අර මිනිස්සුන්ගේ පොදු අයිතිවාසිකම අහෝසි වෙලා. ඉතින් එහෙමනම් තමන්ගේ මානව අයිතිවාසිකම සම්පාදනය කරගන්න ගිහිල්ලා තව කෙනෙකුගේ අයිතිවාසිකම නැති වෙනවා නම් එතන තියෙන සදාචාර සම්පන්න ක්‍රමයක් නෙමෙයි. ඉතින් අන්න ඒ විදිහට පරිස්සමින් ඒවා දිහා බැලුවේ නැතිනම් ගාක් වෙලාවට මිනිසුන්ට නිවැරදි දේ තේරුම් ගන්න බෑ. එතකොට ඒ නිවැරදි දැක්මකින් තොරව කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන හැම මොහොතකම කටයුතු කරන්න හැඟීමකට වහල් වෙලා ආවේගකාරීව මේ කියන සූක්ෂම වංචක ධර්ම වලින් තමන්ගේ සිත රැවටිලා විය හැකියි. ඉතින් ඒ නිසා තමයි අපි දැන් ශෙහන් මහත්තයා මුලින්ම කිව්වා වගේ රටක පාලකයෙකුට එහෙම නැත්නම් දේශපාලනඥයෙකුට අපි රැවටුනොත් ඇත්තටම අපට ලැජ්ජ හිතෙනවා තරහ එනවා ඒ අයත් එක්කලා කෝපයක් මතුවෙනවා නමුත් මිනිස්සුන්ට තමන් තමන්ගේ මනෝභාවයන්ට රැවටිලා තියෙන හැටි හරියට වැටහුනොත් යන්න පාරත් මදි වෙයි සමහර වෙලාවට තමන්ට තමන්ගේ නැති වෙන ලැජ්ජාව සම්බන්ධව ඉතින් මේවා හරියට නුවණින් කල්පනා කරලා බලන්න ආවේගකාරී මනසකින් පුළුවන් කමක් නැහැ. ඊටාම ප්‍රවේශමෙන් මදහත් සිතින් යුක්තව තමන් තමන්ව අධ්‍යයනය කරන ඥානවන්තයෙකුට සත්පුරුෂයෙකුට ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් ඇති කෙනෙකුට විතරයි අපේ සිත් සතන් තුළ සැබවින්ම මේ මතුවෙන්නේ ශාන්තියද එහෙම නැත්නම් අවිහිංසාවද ඒ අසරණ වෙච්ච පිරිසට සහන සැලසීමේ ඒ අය රැකගැනීමේ උනන්දුවද මේ ඇති වෙන්නේ එහෙම නැත්නම් ඒ ස්වરૂපයෙන් අර යමක් කමක් තියෙන මනුස්සයා කෙරෙහි ද්වේෂය දැන් ඔය ඊයේ පෙරේදත් අපි දැක්කේ මොකද්ද අර ඩිපෙන්ඩරයක් ගිහිල්ලා හැප්පුණා කියලා එක ගිනි තියලා එතකොට දැන් මේ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ අර අසරණ මිනිස්සෙක් හෝ දෙන්නෙක් මරණයටපත් වෙච්ච එක සුදුසුයි සුදුසු නැහැ. ඒක සාධාරණීකරණය කරන්න අපි හඳුන්නේ. කරන්න බෑ කොහොමවත්. හැබැයි දැන් ඒ ඒ සිද්ධිය හරහා අර වාහනේ ගිනි තියන්න පෙළඹෙන්නේ ඇයි? දැන් මේ ලොකු ලොකු වාහනවල ඇවිල්ලා මේ මිනිස්සු යට කරනවා කියලා අර ලොකු වාහනවල යන මිනිස්සු කෙරෙහි අර පොඩි මිනිස්සයාට හැමතිස්සෙම සියුම් ඊර්ෂ්‍යාවක් තියෙනවා. එතකොට ඒ ඊර්ෂ්‍යාව Tamanට නොදැනුවත්ව අර වගේ අවස්ථාවකදී පැන නගිනවා. අර මනුස්සයා හප්පපු ඉඳ ගිනි තිබ්බා වගේ පේනවා. හප්පපු ගිනි තිබ්බා වගේ පේනවා. එතකොට හප්පපු එක සාධාරණීකරණය කරන්න බෑ. ඒක වැරදි තමයි. නමුත් ඒකට මේ වාහනේ ගිනි තිබ්බයි කියලා ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. ඉතින් මිනිස්සු තුළ මේ ශනිකව මතුවලා එන්නේ මොනවද? සූක්ෂම විදිහට තමන්ගේ මනස සැඟවිලා තියෙන ඊර්ෂ්‍යාව, ද්වේෂය, නොහිතන අවස්ථාවල මතුවලා එනවා. හිතා මතා කටයුතු කරනවා නම් ඔබට මට අපිට අපේ ජීවිතේ කොයි තරම් දුරට යම් යම් காரணවලදී සාධාරණීකරණය වෙන්නට පුළුවන්ද? එහෙම හිතලා බලලා වැඩ කරනවා නම් අපිට අපි ගැන කොයි තරම් දුරට අවබෝධ කරගන්න පුළුවන්ද? හාමුදුරන් වහන්සේ මනාවට පැහැදිලි කළා. සිතන්නට කාලය එළඹ ඇත. සිතිය යුත්තේ ඔබයි, තීරණේ ඔබට බහරයි කියන වගේ. ඉතින් සුපින්වතුනි අද දවස පුරාවට පුරා හෝරාවක කාලයකට ආසන්න වෙලාවක් අපි ඔබත් එක්ක සුගත පද විවරණ වැඩසටහනින් සාකච්ඡා කළේ දේශය සහ එහි ස්වરૂප කිහිපයක් බවට පත්වන ශාන්ති වංචක දේශය සහ අවිහිංසා වේශයෙන් වංචක දේශය කියන කාරණාදිත්වය. ඉතින් තව දුරටත් වැඩි දුරටත් මෙහි තවත් කොටස් ගණනාවක් තිබෙනවා ඔබත් එක්ක කතා බහ කරන්නට. හැබැයි ඔබ දේශ වෙන්නට එපා. අපත් එක්ක ඔබ පිළිකුල් කරන්නට එපා. මේ කාරණාව අපත් එක්ක වේලාව අදට අපට හරස් වෙනවා. ඒ නිසා අදට වැඩසටහනින් අපට සමුගන්නට සිදු වෙනවා. වැඩසටහන නිමා කරන්නට මත්තෙන් හැමදාමත් වගේම අපට ඊ타ත්ම ගෞරවයෙන් සත්ජන සමාජයක් වෙනුවෙන් මේ වැඩසටහනට රටට ලෝකයට දහම නිර්ලෝභීව බෙදන්න සිය වටිනා කාලය කැප කරන්නට දෙන නම කියන්නට අවසරයි පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමින්වහන්සේ වහන්ස ඔබ වහන්සේට අප පාද නමස්කාර පූරකව මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට වැඩම කිරීමෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් විදිහට දහමට දැහැමට අපි නිරන්තරයෙන් හිත යොමන මොහොතක දහම නිසා පින් කරන්නට ගිහින් පව් කරගන්නට යන අපිට හරි පාර හොඳ පාර ළඟ පාර මනාවට ඔබ වහන්සේ පැහැදිලි කරනවා කාලීන උදාහරණත් එක්ක. ඉතින් මේ වැඩසටහන තවත් ධර්ම සාකච්ඡාවක්ම නොවන්නට සිනහමුසු මුහුණින් විවිධ තර්ක සමාජය තුල ගැටෙන, දැනෙන, හැඟෙන අපිට පෙනෙන උදාහරණත් එක්ක ඔබ වහන්සේ කරුණු පැහැදිලි කරනවා. අපේ හඳුනන්නේ නැවතත් ඔබ වහන්සේට බොහොමත්ම පිං කියලා අපි කියනවා. ඒ වගේමයි මෙවැනි වැඩසටහනක් නිර්මාණය කරන්නට නිර්මාණදායකත්වයේ වගේම අවවාද අනුශාසන අතිලිට කරන හැමදාමත් මේ වැඩසටහනට උපරිම ශක්තිය ලබා දෙන සිය සමාධිචාලී ගරු සභාපති තැන්පත් පීකේයු අධිකාරම් මැතිතුමා ඒ වගේම නාලිකාවේ හැම කෙනෙකුටම තමන්ගේ දරුවෙකුට වගේ සලකන අපේ ආදරණීය මැතිණිය කාන්ති අධිකාරම් මැතිණිය ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා සඳරුවන් අධිකාරම් මැතිතුමන් ප්‍රමුඛ වැඩසටහනේ නිෂ්පාදකතුමන් කාර්ය මණ්ඩලය සියලු දෙනාවත් සිහිපත් කරමින් ප්‍රේක්ෂක ඔබට යලිත් මීළඟ සතියේ මේ වැඩසටහනේ ඉතිරි කොටස නරඹන්නට ආරාධනා කරමින් අදට අප වැඩසටහනෙන් සමුගන්නවා සියස මාධ්‍ය ජාලය නරඹන දෙස් විදෙස් ඔබ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් මේ වැඩසටහන යලිත් වතාවක් ඔබට CS YouTube නාලිකාව ඔස්සේ නරඹන්නටත් හැකියාව තිබෙන බව මතක් කරමින් අද දවසට මෙලෙසට වැඩසටහන නිමවටපත් කරනවා සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබටත් රටටත් යහපතක්ම වේවා